නැයි ශිර දිනාටම දිරුවන් සරණයි අපි හවස් වරුවේ සතිವಾರේ ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඇයිනවද? හවස් වරුවේ අපේ සතිವಾರේ ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි උදේ කතා කරගත්ත විදිහට බලාපොරොත්තු වෙන එක ධර්ම සාකච්ඡාවක නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් පවත්වන්නයි. ඉතින් ඒකට මේ පිරිසේ තියෙන අවධානය නිසාම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගත්තාම අතරමැදදී යම් කිසි කෙනෙකුට මත ප්‍රකාශ කිරීමක් ප්‍රශ්නයක් තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියනවා. නමුත් මේ ලිඛිත ප්‍රශ්න වලට වැඩි වටිනාකමක් හොඳක් තියෙනවා. ඒකට මොකද හේතුව ලිඛිත ප්‍රශ්න කියනකොට ප්‍රශ්නයක් ඇහිලා උත්තරෙත් හම්බ වෙනවා වාර්තාගත වෙනකොට. සභාවෙන් අහන ප්‍රශ්නවලදී හුඟක් වෙලාට ප්‍රශ්නේ ඇහි නැතිකම නිසා වාර්තාගත තොරතුරු අහනයි චෝදනා කියනවා මොකටද උත්තර දීලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මම කියනවා සාමාන්‍ය ලිඛිතව ඉදිරිපත් කරන්න හොඳයි. නමුත් මගේ විරුද්ධ ආර්දනාවන් විදිහටම පවත්වනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් දේශනා කරලද මේ ගිය සූත්‍රය ශ්‍රවණය කළෙමි. මේ සම්මසන ඥානෙ විස්තර කරන විට ආනාපාන වේදනා සිතිවිලි ආදී සම රසයක් ඇති බව කියන මේ කර්ම තව ටිකක් පහදා දෙනෙමේ නිකායට හත් ඉලා සිටිනවා. මේකෙන් අදහස් කරන්නේ මේ අද උදේ අපි දේශනාවේදී එකතු කරගත්තා වගේ භාවනා කරගෙන ඉන්නකොට හිත යම් විදියකට සමාධිගත වෙලා පැහැදිලිත් වෙලා සීතල මේ ශාන්ත වෙලා ඉන්නකොට Tamanට නිකන් තේරෙනවා Taman නිකන් වීදුරු ග්ලෝවක් ඇතුලේ ඉන්නවා පිට ශබ්දක් තියෙනවා වේදනාවක් තියෙනවා හිතවිලි තියෙනවා ආනාපානේ හොල්මනක් තියෙනවා. ඒ මොනවා තිබුණත් ඇතුළත හිත තැම්පත් ගතියක් තියෙනවා. ඒ එකම දෙයක්වත් ඇවිල්ලා වදින්නේ නැහැ. ඒ එකම දෙයක්වත් ඇවිල්ලා කොනහන්නේ නැහැ. ඒ එකම දෙයක්වත් ඇවිල්ලා ඉද්දන්නේ නැහැ. කුප්පන්නේ නැහැ. ආන්නේ වගේ තත්ත්වයට යනකොට ඔක්කොගම එකම ගතියක් තියෙන රූපයක් වුණා, ශබ්දයක් වුණා, ගඳක් වුණා, රසක් වුණා. ඔය තියෙනවා පැත්තකට වෙලා ඇවිල්ලා පැටලෙන්නේ නැහැ. ඇවිල්ලා මේ ඉද්දන ගතිය අඩුයි. ඒකේ ඔක්කොම සමරස බවටපත් වෙනවා. සමරස කියන්නේ මේ සාධ්‍යයක් මේක රූපෙන් වෙනස්. මේක මේ පණිවිඩය තියෙනවා. මේක රූපයක්. ඒක සාධ්‍යයෙන් වෙනස්. මේක මේ පණිවිඩය තියෙනවා. දැන් ඔක්කොම ඒක ගානට එනවා. මේක සාමාන්‍ය කියන්නේ තියෙන්නේ විවිධ පළතුරු අපි මේසෙක ඇරලා තියලා භෝජන සංග්‍රහයක් කරනවා. එක වෙලාවක ඔක්කොම එකතු කරලා සලාඩ් එකක් හදලා සංග්‍රහයක් කරනවා. ඒතර සලාඩ් එකේ තියෙන ඔක්කොම පළතුරු වල සමරස තත්ත්වය. ඔක්කොම කලවම් වෙනවා. එක එකක් වෙන් කරනකොට නම් එක එක පළතුරේ පළතුරේ රස වෙන් කරලා කියේ. ෆෘට් සලාඩ් එක තියෙනකොට නැත්නම් ෆෘට් ජූස් හදලා කලවම් කරුවාම ඔක්කොම පළතුරු රසයට. අනිත් වගේ මේ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම ඔක්කොම මතක ඇවිල්ලා යනවා. ඔක්කොම අච්චාර වෙලා යනවා. හැබැයි රසය දැනෙනවා. අර කැපිපේන මේ මේ රසෙ මේ අඹ මේ කපෝල් මේ අන්නාසි එහෙම එකක් නැහැ. පොදු රසයකට හැගෙම රූප ශබ්ද ගන්ධ රස සමරස වෙනවා මේ සමරස වෙන්නේ තවත් ලස්සන සිද්ධියක් එක්ක. ඒ මොකද්ද? ශ්‍රද්ධාව, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පහම එකම වැඩේකට යොමු වෙනවා. ශ්‍රද්ධාව, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියන ඇතුළත ඉන්ද්‍රිය. රූප, ශබ්ද, ගන්ධ, රස කියන්නේ බාහිරින් එන දේවල්. ඇතුළත ඉන්ද්‍රියන් මේ ඇඟිලි ඇඟිලි පහටික් කියලා වගේ තමයි පෙන්නේ. මේවා විවිධ දිශාගත වෙලා තියෙනවා. ශ්‍රද්ධාව මේ පැත්තට යනකොට ප්‍රඥා මේ පැත්තට යනවා. වීර්ය මේ පැත්තට ආගෙනකොට සමාධිය මේ පැත්තට ආගෙන සත්‍ය මෙහෙට ආගෙන මේ ඔක්කොම මෙහෙම වෙනවා ඔක්කොම එක තැනට ගෙම ගොනු වෙනවා ඒ ගොනු වෙනකොට ඒ ගොනු වෙච්ච හිතට මේක රූපයක් මේක සත්‍යයක් මේක අන්දයක් ප්‍රකාශයක් කියලා නෑ අරමුණු විතරයි පොදු බෝතු බවටපත් වෙනවා මෙන්න මේතනින් එහාට තමයි <coughs> සර්වඥන්සේ පාවිච්චි කරන මේ නිබ්බිදා විරාග විරංජන කතිය ඉන්න පටන් ගන්නවා වෙන් වෙලා තියෙන තාකල් ඒකට රුචියක් අරකට වැඩි මේක හොඳයි කියලා තාරාතිරමක් වෙනවා. ඔක්කොම කලවම් වුණාට පස්සේ ඒක අර තියෙන මේකට වැඩි මේක ඕනේ. එහෙම එකක් නැහැ. මේ සාමාන්‍යයෙන් කියන කෙසෙල් අගයක් කෙසෙල් කනක් ගත්තාම ඔක්කොමලා කැමති මුල් ලැබීම කන්න. මුල් ලැබෙන්න දබුන් නැත්නම් ඉතින් අපිට සල්කුයි නැහැ කියලා හිතනක් කරගන්න ඕනේ. ඔක්කොම මුල් ලැබේ කන්න කතිලක් තමයි මනුස්සයෙක් කියන්නේ. ඔක්කොම ෆෘට් කේස් එකට ගලවලා කපලා කරලා බුසල් දෙකට දැම්මම පස්සේ ඒක මුල් ඇවිරිය ගිරියක්ද නැද ඇවිරියද මොනවක්වත් දන්නේ නැහැ. ඒකට ඔක්කොම කෙහෙතම්. අනන්‍ය වගේ ඒ වෙන් වෙන් වශයෙන් කියනකොට තමයි මේ විවිධාකාර ෘචි අරුචිකම් බෞද්ධක සම්මානකම් ඇති කරගෙන බැඳෙන්නේ. ගොනු වෙච්ච ගමන් ඒක පිළිබඳව අර මිහිරියාව නැති වෙනවා. මේක හොඳම නිදර්ශනය තමයි හොඳ රසවත් ආහාර වේලක් මේෂ කැරලා තියෙනවා කියලා හිතන්නේ. එක එක જાති වලින් කෑම වර්ණ ගන්ධ රස ඕජා සහිත කෑම ඉතින් මේෂෙත් අපිට ඕනම වැදගත් කොට ඇවිල්ලා කියන්නේ මේකේ භෝජනය කන්නේ කියලා. හොඳ ඒක හොඳ ලස්සන හදලා දෙනවා මේක වර්ණ හැටියට පස්සේ. හැමදේම තියෙනවා. නමුත් මේ වළඳලා ඉවරලා කවුරු හරි වමන කෙරුවයි කියලා එක. ඒක දිහා බැලුවට පස්සේ කාට හරි කියකින් හොඳ භෝජනයක් මේක තියෙන්නේ. මේකට ඇවිල්ලා පොඩක් බලන්න කියලා. එතකොට අර තියෙන ලස්සන සේරම වැඩි වෙන්න වැඩි වෙන මමනි කරපු එකේ අජු ගතිය වැඩි වෙනවා. තනි කර බත් කාලවමන කරුවනම් කත ආචිර්යාවක් නැහැ. බත් කාලවමන කරන කැඳ එකක් වගේ පේන්නේ. බත් වල විවිධ වර්ණ එකතු වෙලා වමන කරුවන අනිත් වගේ තමයි ඒ භාවනා කරනකොට ප්‍රඥප්ති ශේෂ්ත්‍රයේ ඉන්නකොට මේක හරිය රසවත් කෙනෙකුට එන්න කියන්න පුළුවන් භෝජන සංග්‍රහ කරන්න පුළුවන්. පරමාර්ථ ශේෂ්ත්‍රය ගම සේරම මතකයි. මතකයි ඊට පස්සේ කාටවත් කියන්න බෑ. කිසිම දෙකක වෙනසක් නැහැ. මේකට හොඳ කොහොමද කිව්වා අපේ මේ අපේ තාමේ ඉස්වාස් වයිසයි අම්පිටේ රාහුල් ස්වාමීන් වහන්සේ ඉතසම මම සක්මන් කරේ මම ඒ සංසේ සක්මන් කරේ කියලා මම ගියා. යනවා ධර්ම සාකච්ඡා කරනකොට ආයම් මහත්තයා ඇතුළට කියලා ගියා. ඊළඟ කියනවා මහත්මයා මේ සක්මන් කරනකොට තේරුනේ මේ මුළු සංසාරෙම බලි පිටක් වගේ කියලා. මේක මැද හොඳයි අග නරකයි මුල හොඳයි අග නරකයි කියලා ගන්න දෙයක් නෑ පුරාහම අල්ලන්නම දෙයක්. ඉතින් මේවා කියනකොට මට බනිනවා මේවා හොඳ නෑ බල කියනකොට මේවා කියන්නේ කියලා. නමුත් මෙච්චර තේරෙන්නේ අප්ප වෙන මොනවද මේක හොඳටම තේරෙනවා. මේ තෝරන්නේ කියන පිට ලිල්ල හොඳයි මැද නරකයි මුල මැද වෙනස ඔක්කොම තියෙන්නේ පිසු දේවල් වල තමයි. මේකට ගත්තාම උච්චර තමයි. ඔය ඕකත් ඇවිල්ලා තියෙන හොඳ ආහාර වේලකින් තමයි. හොඳ ලස්සන ආහාර වේලකින් ඇවිල්ලා. ඒක සත්‍ය ගන්න දෙයක්. බුදුරජාණන්සේ මේ දෙකම දන්න නිසා මේක ශූන්‍යත්වයටපත් කරලා කතා කරනවා. අපි මේ රණ්ඩු කරන ඊර්ෂ්‍යා කරන මේ ලෝකයේ තියෙන සැප සම්පත් සේරම පොඩ්ඩක් අල්ලලා පාවිච්චි වෙච්ච ගමන් අජූ තත්ත්වයටපත් වෙනවා. පොඩ්ඩක් කළුවෙද? මිනිස්සු කෙල ටිකක් කරනත් පාර වේලද? හැපුවොත් ඊට පස්සේ කන්න බෑ. ඒ නිසා පාරේ වන්දනකොට අපිට සරුවත්යන්සේ කතා කරලා තියෙනවා මේක සබ්බෝපනායන් අධිගුච්ඡනීයෝ නම් පෝතිකායන් පත්ව අතිවිය ජිගුච්ඡනීයානි ජායන්ති. සබ්බයක් සමස්තයක් වශයෙන් මේක අපිට අජුවක් නැහැ. පිළිසිදුයි නමුත් මගේ ඇඟට ගෑවිච්ච ගමන් ඒක අජු තත්ත්වයටපත් වෙනවා. අපි අත ගෑවොත් ඉඳුල් කියලා කියනවා. කෙලවැත්මුත් කවදාකවත් ගෞරව කරලා දෙන්න බෑ කාටවත්. ප්‍රමාණය කළොත් සමාජශීලී නෑ ඒක. මල පහ කළොත් මේ එකම දේ පරිණාමයටපත් වෙනකොට අපිට වෙන දේ. උන්වයි සද්දේ සම්පූර්ණයෙන්ම කාම වස්තු දෙයක් වෙනවා. කන්ද ඉස්සලක මේ භෝජනයක් වගේ තමයි පුතත්ජනේ කාම වස්තු දකින්නේ. නමුත් ඒක පාවිච්චි සතිමත් වෙන්න වෙන්න මේකේ තියෙන අතකාපු ඉඳුලක් වඩපත් වෙලා, කටේ තිබුණු පිටක් වඩපත් වෙලා, බඩේ තිබුණු වමනයක් වඩපත් වෙලා, අසුචි වඩපත් වුණාට පස්සේ හොඳ දෙයක් නෙවෙයි ඒක මොකටද ඔගේ නම්බු කරන්න දෙයක් නැහැ. සර්වඥයන්සේ මේ පදාසෙම දකින්න නිසා අර හොඳක් දැකලා රසවත් වෙන දිහා බලලා උනාදි කිසි මොකද කරන්නේ මාත් උතන් තමයි හිටියේ සංසාරේ මේක ඇත්ත දකින්න තාක්ක දැක්කට පස්සේ මේක නම්බු කරන දෙයක් නැහැ. ඒක තමයි මේ භාවනා කරනකොට ඉන්දිය සමරස වීම සිද්ධ වෙනවා අරමුණු සමරස වීම සිද්ධ වෙනවා මේක යෝගාවචරයේ භාෂාවෙන් කියන්නේ නීරස වෙනවා. අප්‍රිය වෙනවා කියලා. කම්මැලි වෙනවා කියලා. ඒකාකාරී වෙනවා කියලා. අජූවයි කියලා ඉතින් එයා හිතනවා භාවනාව අජූ කරගන්න. භාවනා කරේ කම්මැලි වෙනවා. භාවනාව අතහරින. නමුත් මේ සිද්ධ වෙන්නේ ආකල්ප වල පරිවර්තනයක් බව හැඟුම් වල පරිණාමයක් බව තේරුම් ගත්තා නම් ධර්මයේ හැමදාම සජීවී බව තේරෙනවා. අද භාවනා කරත් ඔක කොහොමයි එදා භාවනා කරත් ඕම. භාවනා කරන කම්මැලි මට දැන් ඉස්සර වගේ දේවල් රසය දැනෙන්නේ නැහැ මට මොනවක්වත් කරන්න බෑ මගේ නිර්මාණශීලීත්වය නැති වෙලා ප්‍රගතිශීලීත්වය නැති වෙලා එහෙම කරුවොත් එහෙම බිස්නස් කරන්න හම්බෙන්නේ නැහැ කම්පැනි රන් කරන්න හම්බෙන්නේ නැහැ ගෙදරින් ඉඳ හම්බෙන්නේ නැහැ කියලා අපි ආයෙත් අරක අලුත් වැඩියා කර කර පාවිච්චි කරනවා. එනි මේ කඩාගෙන ඉදිරියට යන්න නම් ඉතින් එකම ප්‍රධාන සාධකේ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය කියන්නේ. භාවනා කළා විතරක් නැති කල්යාණ මිත්‍රාශ්‍රය මේ වෙන්නේ මොකද්ද කියලා හරියටම පෙන්නලත් නැති කියලාත් නැති කරලා පෙන්වන්න ඕනේ. ඊට වැඩි දැකලා මේ බුදුරජාණන්සේ කතා කරන ඔය දැකලා රහතන් වහන්සේලා මේ කතා කරන්නේ කියන එක අපිට තියෙන ඓතිහාසික උරුමයක්. නමුත් අද වුණත් එහෙම ජීවත් වෙලා සීල දෙකේ සමරසව බලන කෙනෙක් දකින්නකොට පේනවා සකොච්චර නිදහස්ද කියලා. මේක මේ ඉංග්‍රීසියෙන් මේක දාන්න යනකොට කෙන් විල්බර් කියන ලේඛකයා දැම්මේ choiceless awareness කියලා. දැනුවත් තියෙන ආબોධයක් තියෙන හැබැයි ඒකේ වර්ග කිරීමක් නැහැ. තේරීමක් බේරීමක් නාරකත් එකයි මේකත් එකයි මේකත් එකයි. ඒකට සයිකියාට්‍රිස් ලින්ක් කරලා කියනකොට කියන්නේ evenly suspended attention. හැම දෙයක් කෙරෙහිම ඒකාකාරී හැඟීමක් තියෙනවා. evenly suspended attention කියන එකම කියනවා suspended decision කියලා. කිසිම දෙයක් මේක හොඳයි මේක නරකයි තාරාතිරම් කරන්නේ තීන්දුවක් ගන්න පොඩ්ඩක් පමණයි. කලබල වෙන්නේ ඉතින් මේක සර්වඥාන්සේ පෙන්වන්නේ ඉන්දිය භාවනා සූත්‍රයේ අවසානයේට රහතන් වහන්සේ නමකට ඕන සුබ දෙයක අසුබේ දකින්න පුළුවන්. ඕනම අසුබයක සුබේ දකින්න පුළුවන්. සුභ අසුබ නැති දේවල් බලලා ඕන සුබේට බලන්න පුළුවන් නැත්නම් අසුබේට බලන්න. ඒ කියන්නේ බලන දේ රහතන් වහන්සේ විනිවිද අපිට අපි අසුබයක් දැක්කොත් අසුබෙම තමයි. ඒකට නඩුලා. ඒකට බනිනවා. සුභයක් දැක්කම ඒකට ප්‍රේම කරනවා. මොකද ප්‍රාර්ථනා කරන සුභේ දින අසුභේ දකින්න අසුභේ දින සුභේ දකින්න නිසා කවුරු මොන જાති නාඩ ගන්න නැටුවත් ඒක හොඳට පේන තැන තමයි මම දැක්කේ සීතාතු කුමාරයෝ ගීගියක් තැහැලා යන්නේ ඉස්සල දවසේ දැන් යසෝදරාට පැටියෙක් හම්බ වෙලා උයන්කලියෙන් ඇවිල්ලා නිදාගන්න ගියාට පස්සේ පුරුදු පරිදි නාටිකාංගනාව ආවා ඒගොල්ලන්ගේ ඒ ආටක නාටක පවත්තයි. ඉතින් කුමාරයා දැක්කා දැන් සංගීතය දුවනවා නටනවා එමේ යා පිටි වැටලා. පිටින් නැත පස්සේ දැන් නටලා කවුරු බලන්නේ? මෙච්චර නාටකම් කාරක කරන්න ඕන එකම දේ උච්චරයි පිටි වැටලා. ඒකට එයා එතන බුදියා ගන්න විකාර පෙන්නනවා. කටෙන් කියලා වැක්කන සංගීත භාණ්ඩවල ඉඳගෙන ඉවත් කරේ. ඊට පස්සේ බලනකොට අන්න නාටකෙම දැක්කයි දාම ගෙදරින් ගියා. ඉතින් ඉතලා ආවේ වෙන මොකද්ද පෙන්වන්න ආවේ? ඒක පොඩක් අනිත් පැත්ත හරිච්ච ගමන් ඒක මේ මේ පෙන්නන කට්ටියගේ තියෙන අර උනන්දු නැති වෙලා එතරම් නින්න ගිහිලා කටින් කියලා වැක් කරන පටන් ගන්නකොට නාලකම පේන. ඊට උඩින් පැනලා ගිය කියලා තියෙනවා. නාටකම් ගන්න උඩින් පැනලා. ඉතින් අපි අර නාටකම පෙන්නන වෙලාවේ බැලුවේ නැත්නම් අපිට කියන්නේ රසය දන්නේ නැති ගොරකේ කියලා. ලෝකයා කියන්නේ මේ මෙච්චර ලස්සන නාටකම් නටනකොට ඒක බලන්නේ අනිත් පැත්ත හැදුවා රස කාමීය රසය අඳුරන අවස රස ගොරක කියලා කියනවා. හැබැයි පස්සේ බලන්නත් ඕනේ මේ ගොරකේ දකින්න. නිින්ද ගියාට පස්සේ බලන්නත් ඕනේ බැලුවට පස්සේ. මේ කවුරු නටන්න ආවත් නාටකෙ පිටිපස්සේ බලපුවාම වෙන එකක් තියෙනවා. අපේ ගමේ කතාවක් තියෙනවා. ඉලන්දාරියෙක් කියන හැන්දාවක ගොම්මන් වෙලාවේ පාලකනන්ට කියලා ප්ලූට් එකක් ගහන්න පටන් අරගත්තොත් මොකෙයි කියනවා. හන්දෑව මොගිනේ එන වෙලාව. මේක කියන ගහන්න යන්න එපයි කියලා කැලේ. ඉතින් කොල්ලන්ගේ තියෙන ගායට එමු කෙරෙනවා. ඒකට මොහිනී ආගම කියනවලු ඔබ ගහන ගහන පදයට මම නටන්නද නැත්නම් මම නටන පදයට උට ගහන්න පුළුවන්. ඒක කියන කවදාකවත් ඒ බලුනම නටන්නට පදයට ගහන්න කියලා බාර ගන්න එපයි කියනවා මොකද එයා හුඟක් නැතුන් දන්න. දැන් මම ගහන ගහන පදයට නටපන් කියලාලු කියන්නේ. එහෙම කරලා උදේ වෙනකම් ෆ්ලූට් එක ගැහුවොත් එයා වරයක් දෙනවා කියලා කියනවා මොහිනී. ඊට පස්සේ ඒක මම මේ කතා කරන්නේ නිකන් සුවඳන කතාවක්. කෙසේ නමුත් මොහිනී නටනකොට හැමදාම මූණ තමන්ගේ පැත්තට දාලා නටන. බැරි වෙලා හරි ප්‍රේමයේ හිටලා බදාගත්තොත් පිටිපස්ස පැත්තේ තියෙන පණුවන් ගහපු කුතු ආලයක් පිටපැත්තේ තියෙනවා. අල්ල බදාගන්නේ කුණු. අල්ල බදාගන්න කොටයි තේරෙන්නේ මූණට විතරයි ලස්සන පිටපැත්තේ තියෙන පණුවන් ගහිරෙන තුවාලයක් කියලා. හැබැයි යගේ නාඩගමේ ලස්සන තමයි කවදාවත් පිටපැත්ත පෙන්වන්නේ. මොනරට කොට දැකලා තියෙනවා. හරිම කැතයි. හරිම අජීවයි පිටිපස්ස පැත්ත මොකද? පස්සේ ඊරේනවා පිළිටික නැති වෙනවා. මොනරයි අකුලගෙන ඉන්නකොට ලස්සනයි, නටන යනකොට කැතයි. ඉතින් මොනරට නටන ගල පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න. මැජික් කාර්යයට මැජික් පෙන්වන්න ගල පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න ඕනේ යා කරන හස්බන්ඩ් නාටිකාංගනාව නටන්න ගන්න පොඩ්ඩක් පිටි පැත්තට ගෙන්න. හැරිලා පස්සේ බලන්න. එයාට පේන. ආන්න ඒ වගේ දෙයක් කාණාපාන සිද්ධ වෙනවා. බලනකොට ඉස්සල්ලාම හිටිය ආශ්වාස ප්‍රශ්වාසය හොඳ නරක කලසුදු සීතල උණුසුම ඔක්කොම පේනවා. බලාගෙන හිටියොත් මේක පේනවා ඒක දැනකට එන මේ සියල්ල සමරසයටපත් වුණාට පස්සේ ඒක විවිධ රසගෙන දෙන රස විවිධත්වය විවිධාංගීකරණයට ඔක්කොම වමනයක් වගේ වත්තටපත් වෙනවා. ඉඳුරංගෙම සිදු වෙනවා රූප ශබ්ද ගන්ධ රස පැත්තෙම සිදු වෙනවා මේක හරහා යනවායි කියන්නේ මේ සීදී භාවනා ඉස්සරහට යනවායි කියන එක ලොකුම ලොකු අභියෝගේ ඒක විපස්සනාගේ හැම තැනම පුරුදු කරලා ගෙනියන්න මේ මොන උසල උසල නාටකම් ආවත් මොනවක්වත් ගණන් ගන්න එපා භාවනා දිගේ යන්නේ සතිය දිගේ යන්නේ සමාධිය දිගේ යන්නේ කියලා දර්ශන වලින් මොනම අදහසක් ගන්න යන්න බෑ අරගෙන යන්නේ හරි අමාරුයි මොකද අපි පුරුදු කරලා තියෙන අධ්‍යාපනයේදී මොලේ නරක කරලා තියෙනවා මේ දකින්න දකින්න දේවල් වර්ගීකරණය කරගෙන නරක කියලා තියෙනවා. ඉතින් ඒක අහලා යන එකක් තමයි භාවනා කියන නිසා ඉංග්‍රීසියෙන් කියන්නේ ඩී ලර්නින් ප්‍රොසෙස් එකක් කියලා. අපි ඉගෙන ගන්න පුළුවන් පැත්තක තිබෙන්නේ නැත්නම් යන්න බෑ ඉස්සරහ. මේක පෙර ආනාපාන සති භාවනාවේ යෙදෙනට ශරීරයේ නොයෙක් තැන්වල ධාතු ගුණ දැනවත් දැනුනේ ආනාපාන හොඳින්ම සංසිඳී ගිය විටේ. ටික දිනක සිට ආනාපාන සංසිඳීමකට පෙරම ශරීරයේ ධාතු ගුණ සහ වරිණුට ගැස්සීමකට සිදුවේ. මේ සිටවීම ක්‍රමානුකූල දිශා පහදා දෙමින් යටත් ඉලා සිටිමි. මේ සාමාන්‍ය යෝගාචර මේක මෙහෙම තමයි දකින්නේ. නමුත් මේක අභියෝග කරනවා නෙවෙයි. නමුත් ප්‍රශ්නයක් ඇහුවොත් ආනාපානයේ සති භාවනාවේ යෙදෙන විට ශරීරයේ නොඑක් තැන්වල ධාතුමන දනුනේ ආනාපානය හොඳින්ම සංසිඳී ජීවිතය කියලා කියන එකට අභියෝග කරන්න ගුණා ආනාපානි ධාතුමන වලින් තොරව අත්දකින්න පුළුවන්ද? මොකද ධාතුපත්‍රමයි වෙන්නේ. සංසිඳුණා නෙවෙයි සංසිඳෙට ඉස්සෙල්ලා ආනපන වෙන්නේ කම්පන චංගල උණුසුම් සිසිල් ගතිය යනවා තමයි. නමුත් මේ බලන්නේ ධාතු ගුණ දිහායි ඉස්මතු වෙන්නේ හොඳට සංසිඳුණාට පස්සේ කියන කතාවේ. කියනකොට ලියනකොට එහෙම තමයි කියන්නේ. නමුත් ආනපන උණුසුම් සිසිල් කියලා කියන්නේ ධාතු ගුණ. පිළිපැදීම කියන්නේ ධාතු ගුණ. ඉතින් ධාතු ගුණ තමයි පටන් අරගන්න. නමුත් ඉස්සෙල්ලා අපි ගන්නේ ප්‍රඥාප්ති සංඥාව ආස්වාද ප්‍රසවාස සංඥාව. සංසිඳුණට තමයි ආස්වාසය කියලා කියන්නේ පිළිමැදීමක් උණුසුමක් සිසිලසක් කම්පනයක් කියන ප්‍රස්වාසය කියලා කියන්නේ මෙහෙමයි කියලා ඒක ඒ ඒ කියපේකම වෙනත් භාෂාවකින් ධාතු භාෂාවකින් කතා කරනකොට මේන්නේ ආනාපාන සංසිඳුණ පස්සේ ධාතුම තියෙනවා කියලා නෑ සිදුවෙන්නේ අපේ ආකල්ප වල වෙනසක් විතරයි එකමයි අර පොඩි කාලේ දෙල්ලම්පත් වෙනකොට කියන භාෂාව ලොකු උනාට පස්සේ කියන භාෂාවත් කමතට ගියාම කරන කමතේ භාෂාවත් දිනේදා භාෂාවත් අතර වෙනස්කම් තිබුණාට එකම දෙයම තමයි. කොහොමද මේ විස්තර කරන ක්‍රමයේ හොඳ භාවනා සිදු වෙනවා ඒ නිසා ඉගෙන බය වෙන්න එපා කියලා ප්‍රශ්නය උපදේශිත කියන්නේ. කර්තෘ ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා ඉදිසිටියේදී එම දැනීම ඊටා තුනී වී එම දැනීම ඇති වෙන සැටි හා නොදෙනී යන අන්ද බලා සිටීමේදී ඇතම් අවස්ථාවක අනෙක් ආයතන වලින් එන දැනීමත් මෙලෙස නැති වී යන සුළු බව දැනී යමින් විශාල බයක් හැලීමක් ඇති වෙයි. හැතැම් විට සියල් නොදැනී ගොස් යම් ශබ්දයක් හෝ පය වේදනාවක් දැනී නැවත දැනීම ඇති වෙයි. ඇතැම් අවස්ථාවල ක්ෂණයකින් රූපයක් පෙනී නොපෙනී යයි. මෙසේ හුස්මේ දැනීම බලා සිටීම හා එහි දැනීම ඇති වෙන හැටි නැතිවීම බලා සිටීම බලා සිටීම නිවැරදිදයි පහදා දෙන්න උපාසකෙන් පිළිසිතු වේවා. මේ යන විදිය හොඳයි. මේක කියන්න තියෙන්නේ මේව එකක්වත් අපි ඉල්ලලා ගත්ත දේවල් නෙවෙයි වෙච්ච දේවල්. ඒක නිසා කිසිම වැරද්දක් වෙන්න ඉඩක් නැහැ. අපි බලන්නේ ඒක විතරයි කරන්නේ. යම් දෙයක් චේතනාපූර්වක කෙරුවොත් තමයි කර්ම රැස් වෙන්නේ. මානසිකාරයක් මෙහෙවුවොත් තමයි අපි ඒකට ඇඟිලි ගහවෙන්නේ. මේක සිද්ධ වෙන දේ. ඒ නිසා බුද්ධ දේශනාවේදී ව්‍යංගාර්ථයෙන් කියවෙනවා ආනාපානේ දිහා බලලා ආනාපානේ අවබෝධ කරොත් ඒ තුළින් මුළු ලෝකෙම අවබෝධ වීම සිද්ධ වෙන ඉඳලා. ආශ්‍රවසවදී දැබලුවත් රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳව සෑම අවබෝධයක්ම ඒ තැඹර තැඹිල්ලෙම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ සිද්ධ වෙන දෙයක් වශයෙන් කල්පනා කරලා එම මේ එක එක කුංචු කුංචි සිද්ධි අර්ථකථන කරන්න යන්න එපා. මේ සිද්ධ වෙන දෙයක් බලන් ඉන්නේ දන්නවනම් සතියෙන් ඉන්න බව දන්නවනම් හීනයක් මායාවක් මනෝ විකාරයක් නෙවෙයි බව දන්නවනම් මේක දිගට යනකොට මේ සංඥාව කියන එක අමෝධ කරලා දෙන වෙලාව හැඳිනීම පිළිබඳ අවබෝධ කළ දෙන වෙලාව. අස්තු ස්වාමීන් වහන්සේ කාස්තාවෙන් තැන්පත් වී ඊට සෑහළු පැහැදිලි අවස්ථාවකටපත් වී එම தත්ත්වයේ හිමින් යමින් පවතින්නේ කුමක් හේතු නිසාදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ. සමාන දිනවලදී කිසිම විදියකින් කීප වරක් උත්සාහ කළද එම මුලින් දින ඇති වූ සිතේ තැන්පත් වීම කරගත නොහැකි වෙනවාද ප්‍රාණදී කිසියම් අවස්ථාවක ශරීරය ඊටා දරදඬු ස්ථප්තියකටපත් වීම කුණුසුම් සුලඟක් ශරීරය අතරින් සමාගෙන යෑම වැනි අවස්ථා ඇතිවීම අසාමාන්‍යයි කරුණාකර සමාවී මගේ ගැට්ටුවලට පිළිතුරු ලබා දෙන්නේ අයදි. දැන් මේ ඔක්කොම ඇත්තටම මේ ශාරීරික මුල් කරගෙන අවස්ථා පහකට මේක සිද්ධ වෙනවා. එක තමයි රූප අවස්ථාව. රූප පේනකොට මේ සාදු වතුන සුමති කම්පන ගැටෙති. පේන එක තන්දුනට පස්සේ වේදනාවල් ඇවිලා මේ පේන දේවල් වල සැප දුක අදුක්කම සුඛයෙන් වේදනාව ආරගෙන ඊට පස්සේ සංඥා වශයෙන් මේව අඳුරගන්න වෙන් වෙන් වශයෙන් අපි ලේබල් ගහන ඇති මේ ඔක්කොම හුදු ලේබල් විතරයි කියලා සංඥා පිළිබඳව පැටලිලක් වෙනවා ඊට පස්සේ මේවා මේ ලේබල් අනුව බලලා මේක ලොකු කරන්න මේක පුංචි කරන්න අපි මේක ඇඟිලි ගහලා හැඩ ගහන්න හැදී පිළිබඳ අවබෝධයක් වෙනවා. ඒකත් තේරුම් අරගන්න ඕනේ. ඒකත් නිකන් හිතේ ඇති වෙච්ච කාර්යයක් විතරයි. ඒකට විඥානයේ විශ්ින් කරන මේ රූප, මේ වේදනා, මේ සංඥා වශයෙන් කියලා පංගු බේරු බෙදෙන එකත් මේ හිතේ මේ ජීවිතය අපි අඳුනා දෙන්න ලද උපමාන අනුව සිදුවෙන දෙයක්. මේක යථාර්ථය හෝ নিরপেক্ষ తත්වේ නෙවෙයි කියලා රූපේ සංසිඳුණාට පස්සේ ඒකම පස්සාකාරයකට විවිධාංගීකරණය පරිණාමයකටපත් වෙනවා රූපාන්තරණයකටපත් වෙනවා ඉතින් ඒක කවදාකවත් මේ ජීවිතේ අපි දැකපු දෙයක්වත් අපේක්ෂා කරපු දෙයක්වත් නොවෙන නිසා හැම යෝගාවචරයක්ම සැක කරනවා. නෝ සැක කරාට මේ වෙනකන් ගියේ පාරේදී මේවා පිළිබඳව යම් අත්දැකීමක් ඇති වුණේ ගියේ ඉතින් ගුරුවරු කරන්නේ නෑ නෑ ඔගේ කිසි විලෝපනයක් නෑ ඔක හරි ඕකම දහස්වර වෙන්න දෙන්නේ කරනකොට කරනකොට කරනකොට සමන්ටම සමන් තුලින්ම විශ්වාසය ඇතිලා අන්තිමට මේවා පිළිබඳ සැක නැතිවීමට අපි කියනවා කාංකා විතරන විසුද්ධිය කියලා විචිකිච්ඡාව කියන චෛතසිකේ කොච්චර හොඳ දෙයක් වුණත් වැරදි කියලා පෙන්වනවා. කොච්චර සංපත් දෙයකට සැක කරනවා. කොච්චර සංපත් දෙයක් වුණත් හරි දෙයක් වුණත් වැරදි කියලා කුල්පන් ගන්නවා. මේක සැකේ. මේ සැකේ තියෙන තාක කවදාකවත් පවු කන්න බෑ. පවු කනකොට හැමදාම දෙන්නට දෙන්න ප්‍රේමයෙන් අත්බල් වෙනකන පාර ගියාට ගෙදර ඉන්නකොට යක්කෝ වගේ තමයි බලන්නේ. ඒකෙන් කදියා බලන්නේම සම්පූර්ණ සැකසයිද. නිසා විශ්වාසා පරමාඥාති කියලා බුදුහාම කිව්වේ මේ විශ්වාසයේ පහළ වීම යෝගාවචරයේ වතුර වැටිච්ච මිනිහේ ඔළුව උස්සලා නහය මට්ටමට ඔළුව උස්සගත්තා වගේ තමයි. ඊට පස්සේ ඉතින් ඇඟ යට වෙලා තිබුණා හුස්ම ගන්න පුළුවන්. මේ ඔළුව යට වෙලා තියෙන වෙලාවදී අර තියෙන වෙහෙස තමයි මේ සැකේ. ඒ නිසා ඒක ඇති තාක්කල්. ඒක නැති කෙනෙකුත් නෑ නමුත් මම කියන්නේ මේකට කරුණාකර පොහොර දාන්න. මේක ඥානයි කියලා හිතන්න එපා. උපේපක්ඛ සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා කියනවා. මම මේ කරන්න හදන්නේ දෙපාර්ශ්ව සලකා බැලීමක් කියලා හිත මහා ආඩම්බරකමගේ පඬිතකමගේ මැද යතේ. මැදියත්ලා කරන්නේ මොකද අර පෑදී විදියට බොරුවේ දාන එක තමයි. ආකූල අනාකූල ප්‍රවාහය ආකූල කරන එක තමයි. ඉතින් මේක නතර කරගන්නවා කියන එක ඇලිච්ච උලක් කරන් දානවා කියලා. මේක කියනවා සෝවාන් වෙනකොට බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඊපස්සේ මේ මනුස්සයාට මේ හම්බු කරන දේ කාලා බුදියන්න පුළුවන්. දැන් වෙලා තියෙන කොච්චර හමුදුරක් ආවත් නිතරම සැකේ. එක්ක ඇතුළත සැකේ, එක්ක පිටුත සැකේ. හරි භාවනා වැරදි කියලා කියනවා, වැරද්ද හරි කියලා කියනවා. ඒ නිසා සර්වඥ සඳහන් කරනවා අසාරී සාරමතිනෝ සාරීචා සාරදස්සිනෝ යේචා සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. සාරාද්‍ය අසාරේ වශයෙන් දකිනවා. අසාරයේ සාරයේ වශයෙන් දකිනවා. මෙන්න මේ දකින්න කෙනාගේ මේ මිත්‍යා සංකල්ප නිසා කවදාක සාන්තියක් හිතේ නැහැ. ඉතින් මේක ගෙවම් කරන්න තියෙන හැප්පිලා. කවුරුත් දෙන්නේ නැහැ පුතම්බට මේක විතරසේ නැහැ කියලා සුභාසිංචෙන් කරන්න කෙනෙක් නැහැ. බුදුහාමරණ පුළුවන්කම තිබුණා ඒක රාහුල කුමාරයට කරනවා කරන්න බෑ. අපිම යොද යොදා යොද යොදා මේ සාරේ සාරේ වශයෙන් අසාරේ අසාරේ වශයෙන් දැනගත දවස වෙනවා manussකම ලැබිච්ච දවසෙම මේක අපිට ලැබිලා තියෙනවා බාහිර ගන්නේ නැත්තම් මොකද කරන්නේ දුරෙන්නම් කිව්ව හින්දා දුව අපි දුන්නා. දැවැද්දත් නිල්ල හන්දා ඒකත් දුන්නා. දුවයි දැවැදි සේරම දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් දුවේ මක්කරන්ද වරෙන් දුවේ ගෙදර යන්න කියලා දුක ඇවිල්ලා අපිට පෙන්නලා දීලා ඉතින් ගන්න නැත්තම මොකද කරන්නේ? ආපහු යන්න. හැමදාම භාවනාදී දොඩ තතු කර සත්‍ය කතා කරනවා. ඒක පොඩ්ඩක් පස්සේ ඉන්න මට සැකයි හොයාගෙන ඒකයි කියන්නේ ජීවිතේ මල් විහිම් පල් කියලා කියන්නේ. ජීවිතයේ මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවයෙන් මල් මල්. අපේ ඥානයේ තියෙන තාකල් පණිතකම් තියෙන තාකල් අන්න. ඒ විහිම් මල් විහිම් පල් කරගන්න. නිසා සද්ධාවෙන් බුදුන් කියන දේ අදහනවා ධර්මයේ අදහනවා සංඝයේ අදහනවා සීලයේ අදහනවා එන්නේ මේ සැක දුරු වීමෙන්ම තමගේ මේ භාවනා දියුණුව දැනගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලකදී නැවතත් කියවහු පොතක කීර්තන රහතන් වහන්සේ කෙනෙක් දැනගන්නේ කොහොමද ප්‍රශ්න අහන්නේ කවුද ඉන්න උත්තර දෙන්නේ මේ ලෝකෙ අපි තියෙන ප්‍රශ්න වලට රහතන් වහන්සේ මම මේ ප්‍රශ්න අහනකොට තරහට කිව්වයි කියලා මම ඒකම ලොක්ට කන්නේ නැහැ ඒ ඒ එකක් නෑ මොකද මමත් ඇත්තට මහන්නේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා තැම්බිලා ඒ නිසා මම හරි කැමතියි නමුත් මට කොනහන් නැතුව උත්තර දුන්නොත් ඔයගොල්ලෝ මාව ගණන් ගන්නවා. නිසා ටිකක් විදෙන්නම කන මිරිකලාම අලියට හෙන්ඩි නැිනා වගේ ඇනලම ටිකක් කියනකොට තේරෙනවා මේක ඇත්තටම අපේ දක්ෂකම කියලා අපි කරන වැඩක්. ඒ නිසා කවදා හෝ සංඛා විතර විසුද්ධිය කියලා කියන්නේ මේ ලැබිච්ච බුද්ධෝත්පාද කර ලැබිච්ච මනුස්සාන්ව ලැබිච්ච ඡන් සම්පත්‍ය ලැබිච්ච ධර්මස්වරණ ලැබිච්ච පැවිද්ද ලැබිච්ච කල්යාණ මිත්‍ර ආශ්‍රේ පිළිබඳව සුභ සංඥා හැකි සංඥාවෙන් හොඳ සංඥාවෙන් අපි ගත කරනවා නම් කිසි කෙනෙක් අපිට අභියෝග කරන්නේ අපි කරන්නේ අපි විහිං හිත හිත වැරදි ප්‍රශ්න වැරදි ගැටලු ගන්න මතු කර කර මතු කර කර ඉන්නවා මේකේ සුද්ධියක් වෙනවා එහෙම මේ වේවි යන්නේ යන්නේ මොකද පරිණාමයක් වෙනවා නමුත් බැලු බැලමට මෙන්න මේ ප්‍රශ්න ඉවරයක් වෙන්නේ සැකේ ඉවරයක් වෙන්නේ උත් වෙන්න වෙන්න වෙන්න හැපි හැපි මොකද්ද මොකද්ද මේකේ පරිණාමය සිද්ධ වෙන්නේ භාවනා කරන අවස්ථාවේදී නාම රූප සම්බන්ධතාවය. එන රූප ධර්ම කියා නාම ධර්ම ඇතිවීම නාම නිසා රූප ධර්ම ඇතිවීම නිසා ආදී ආකාරන පිළ පැහැදිලි කිරීමක් කර දෙමින් කරනවා ඉල්ලමි. තවද ඒසේ වැටෙන අවස්ථාවේදී මෙනෙහි කිරීම කළ යුතු ආකාරයද සැකවින් විස්තර කරන්නේ නම් මැනවි. අපි මේක තියාගනිමු මේ මේ සූත්‍රය ඉස්සරහට එනවා පැහැදිලිව මේකට අවස්ථාවක්. යතකොටදී කියනවා මෙහෙම වැටෙන වෙලාවේදී මෙනෙහි කිරීම කළ යුතුද කළ යුතු ආකාරය කියලා වැටෙන කිසිම වෙලාවක මොනම දෙයක්වත් මෙනෙහි කරන්න එපා වැටෙන්නේ ඉඳ තියන්න. වැටෙන්නේ නැත්නම් හිත දුවනවා තමයි මෙනෙහි කිරීම උපක්‍රමය පාවිච්චි කරන්නේ. වැටෙන දේ මෙනෙහි කරනවා කියලා කියන්නේ හොඳට බර අදින ගුණාට ආයෙත් පිටිපස්සේ ඉඳලා ගන්නවා. ඒක ගුණාට තේරෙන්නේ පිටිපස්සේ ඉන්න ගුණාද මම ගුණාද කියලා. ඒ විපාර අදින කොටත් ගන්නව නැති කොටත් ගන්නවා. ඉතින් කරත ගන්න දැනගන්න ඕනේ ඒක අගොනා උනාට තමයි මොලේ කියනවා අදින වෙලාවේ හා හොඳයි පුතා කියන්නේ යනවා නැත්තම් ගහන්න බෑ මේක එහෙම නෙවෙයි හරියට ගන්න වැරදුනක් ගන්න නිසා යට කොටසට උත්තර දෙන්න තියෙන්නේ වැටෙන අවස්ථාවන්දී මෙනෙහි කිරීම කළ යුතු ආකාරයේ සැකවින විතර කරන්න මේකට කියන්නේ වැටෙන වෙලාවල් කිසිම වෙලාවක මොනම වැටීමකටවත් මෙනෙහි කිරීමෙන් සතු කරන්න යන්න එපා වැටීමට නිසින්ින්ද යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පංචපානස්කන්ධයේ නිරෝධය කරන ආකාරය පැහැදිලි කර දෙන්න ගෞරවයෙන් ඉල්ලයි. පුළුවන් නම් මේක මම කාගෙන් හරි මං අහලා ඉගෙන ගන්නවා බෑ අප්පා ප්‍රශ්න කාලා උත්තර කරන්න බෑ වෙන භාවනා කරන්න. පංචඋපාදාන යෝජනය කරන හැටි මට කියලා දෙන්න පුළුවන් නම් අමාරුයි. හැබැයි ඒක උත්සාහ කරන්නේ මේක එක සූත්‍ර ඉගෙනගෙන භාවනා කරන මේක තමයි. ඒත් අපි හිමින් හිමින් යන මේ සූත්‍රය යනකොට ටික ටික වැටුණොත් ඒගොල්ලෝ දිනන. එනතුරු කෙටි කෙටි උත්තර වලින් හරි අමාරුයි. එහෙම මේ පිටක්කත් එහෙම ඉන්ජෙක්ෂන් එකක්වත් ඔපරේෂන් එකක්වත් තාම හොයාගන්නේ නැහැ. රූපස්කන්ධය සහ සංඥාස්කා සංඥා සංස්කාර සම්පූර්ණ සංසිප්න විට චිතේ යටිවීම නැතිවීම දැකී ආනාත කියවලම රූපස්කන්ධය සහ සංඥා සංස්කාර සම්පූර්ණ සංසිඳුණු විට හිතේ ඇතිවීම හා නැතිවීම දැකීමද ඔබ වහන්සේගේ ධර්ම දේශනාදී හිත ඇතුළත කිනා බහින බැස බලන්නේ සඳහන් කළේ යන්න පැහැදිලි කර දෙනමින් දෙපානම්ද ඉලා සිටි මම ඉස්සලතර කියපු විදිහට අතරම අමාරුම දේ තමයි පටන් ගන්න දේ තමයි කායනුපස්සනාවේදී රූප ධර්මය සම්බන්ධව අපි අරමුණකට රූපාරම්මණය සිට යොදලා අරමුණත් හිතත් කයත් එහෙම තැම්පත් වෙන්න දෙනවා. අනිම තැම්පත් වෙන්න දුනාට යාට පෙනුනට මම එකම දේ දිහා බලන කම්මැලිකමට ඉන්නවයි කියලා. ඊ ගාවට හිත අනිවාර්යයෙන්ම නාමස්කන්ධ වලට යනවා වේදනාව පිළිබඳ පරිණාමයකට සිද්ධ වෙනවා. සැප වේදනා, දුක් වේදනා, කම්මැලි වේදනා එනවා. මේ යෝගාවචරය පේන්නේ ඔහේ බලන් ඉන්නවා කියන්නේ නෑ. කතාකත් එහෙම දෙයක් අහන හිතක නෑ. ඊ ගාවට යනවා වේදනාස්කන්ධ. වේදනාව ගියේ ගම සංඥා පිළිබඳව මම ඉස්සෙල්ලා මේක හරි කියලා හිතුවා වැරදුනා කියලා හිතුවා නමුත් මම හුදු නාම මාත්‍ර පමණයි ලේබල් විතරයි කියලා සංඥා පිළිබඳ වගේ කීමකුත් යන. ඒක ගියාට පස්සේ යාට වෙන මේක හසුරවන්න ගියොත් අහු වෙනවා යන්න අරින්න. හසුරවනවා කියන්නේ නා සංස්කරණය කරනවා. සංස්කරණය කරන්නේ නැතුව යම් පිළිබඳවත් පරිණාමයකට නොයිටපත් තමයි විඤ්ඤා ඒ සංස්කාර පිළිබඳ උපේක්ෂාව රහත් හිතක් කියලා කියන්නේ. මම මේ යන භාවනාවට මොනම විදිහකින්වත් ඇඟිලි ගහන්නේ නිසිනින්දේ යන්න දෙනවා. සතිය සමාධිය යන්න දෙනවා කියලා මම අයින් කරගෙන වෙන දේ දිහා බලන එකට කියන්නේ අපි සංස්කාර උපේක්ෂාව කියලා එක රහත් හිතක්. ඒකවල තමයි විඥානේ ඔය මායාකාරී ස්වරූපයට වැඩ කරගන්න බැරි. එතෙන්ද එනකන් මේ එන ප්‍රශ්න හැම එකක්ම ඉන්නේ විඥානේ මායාව තුළ. විඥානේ තමයි මේ ගොජ දම දම එළියට දාන්නේ. ඒ නිසා රූපාරම්මණය ආනාපානේ කය තැම්පත් කරගෙන ඒක දිහා බලාගෙන ඉන්නකොට නිකන් මෝදායිනට ගිහිලා රැළ බලනවා නෙවෙයි සිටිජේ දිහා බලනවා. කොහේදී මොනවත් වෙන්නේ නැහැ වගේ. නමුත් හොඳට බලන්න ඕනේ එතෙන් ගියොත් එතන වැඩ ගොඩක් යනවා. නමුත් ඈත ඉඳලා බලන නිසා පේන්නේ තනියර වගේ. තමු ਸਰවචන සඳහන් කරන මේ තුනී වතුරේ උඩ කොච්ච දානක බලනකට වැඩිය ගැඹුරක් තියෙනවා. සිටිජේ දිහා බලනකොට නමුත් ඒක ඒකාකාරී ගතිය නිසා බලන්න හිතෙන්නේ. එතනයි ගැඹුර තියෙන්නේ. මේ ගොජ දාන්නේ උඩ දාන්නේ තුනීකම නිසා කියලා ගැඹුරට යන්න ගියාම එහෙම බලانے ඉඳීමම වේදනා ස්කන්ධයේ මේරීමට සුදුසු වාතාවරණේ සකසා දීම. සංඥා ස්කන්ධය පිළිබඳ අවබෝධයට අවස්ථාව දීම. සංස්කාර නොකර සිටීම. එතකොට විඥානය පිළිබඳ වැටහීම නැත්නම් විඥානේ කෝටු කිරීමක් සිදු වෙනවා. ඒ නිසා ඒ දේ දිහා යමක් නොකර එහෙමම බලන්න. වේදනාවක් වුණා සැපක් වුණත් අදුක්කම සුඛයක් වුණත් බලයි. මේක හොඳයි සැපයි හරි භාවනාව වැරදි භාවනාව වැරදිලාද සංඥා මොනවාද? ජීවිත ප්‍රත්‍යයෙන් භාවනා කරනවා නම් විතර ඉරියව්වත් අඩුවානේ වෙනස් කරන්න නැතුව. මතිමතාන්තර වෙනස් කරන සංඥා සංස්කාර කරන තු යන්න පුළුවන්. මේක තමයි පරිණාමය. මේක සිද්ධ වෙනවයි කියන දවස් හතක් ඇතුළත නැත්නම් අවුරුදු හතක් ඇතුළත මේ ත්‍යාගය දන්න කෙනා, දීලා දාන දන්න කෙනා, අවසන් නැතුව දිය ගන්න ගන්න කරන්න අවුරුදු 7කින් කරන්න පුළුවන් කියලා සරුවචන්ස දේශනා කරනවා. හොඳටම දක්ෂණ දවස් 7කින් කරන්න පුළුවන්. ඒ කියන්නේ භාවනාවට යන්න ඇරලා මුල් වේදී මුල් වෙලාදී කායන ප්‍රශ්නාව සමතේටපත් කිරීමේදී කල යුත්තක් තියෙන සක්මන් කරලා වාඩි වෙලා කර. සමතේටපත් වුණාට පස්සේ ගෞරවේ ඒක උහි මේ දිගහැර පැදුරා කට ඇරලා පෙරලි පෙරලි පෙරලි යන්න වගේ බලන්න එකයි තියෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ භාවනාවට වීර්ය වඩා ගැනීමට උපකාරයක් වශයෙන් සංසාරයේ භයානකම් බව සහ අප ලබා ඇති සම්බුද්ධ ශාසනයේ වටිනාකම ගැන දේශනයක් කරන මෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මේ වීර්ය අඩු වෙච්ච කෙනාට වීර්ය වඩා ගැනීම සඳහා උනන්දු කරවීමක් කියලා. ඉතින් මේක දේශනා කරනකොට අපි සූත්‍රමය ඥානයක් ලබනවා. ප්‍රායෝගිකව කරන්න තියෙන්නේ දේශනා තහඳ සක්මන් කරා. සක්මන් භාවනා කරද්දී මුල් ධර්ම දැනුම නැතත් අනිවාර්යයෙන්ම ශරීරය සක්‍රිය වෙලා සකර්මණ්‍ය වෙලා කර්මණ්‍ය වෙලා වැඩිට යනවා. ඉතින් සංසාරේ භයානක බව කියලා දෙන්න හදනවයි කියලා කියන්නේ තාම මෝරච්ච නැති gediyak දුම් ගහලා ඉදවන්න හදනවා. සංසාරේ බය තේරෙන්නේ නැත්නම් කිව්වද කියලා දෙන්න. මෙච්චරක් මේ ජීන් දේවල් ආයේ වෙනම එකක් ලොක් කරලා එකක් පුංචි කරලා පෙන්නන්න ඕන කමක් නැහැ. සංසාර බය Taman දැක්කොත් ඒක උත්තර වැදෙන භවනා පෙන්නන්නේ. නමුත් සංසාර බය කෙනෙකුට ඇති කරනවායි කියලා කියන්නේ මිනිස්සෙක් කිසි සංසාර බය කෙනෙකුට හොවා දක්වනවා කියන්නේ මිනිස්සෙක් කිසි කාමනුෂ්‍යරු කල නොකලදු පාහරම වෙයි. දැන් තමයි දුකේ ඉන්න මිනිසුන්ට අරමුණ දුහුවා දක්වන්නේ. ඒක නෙමෙයි කටයුත්ත. යමෙකුට තේරෙනවා නම් එයාට පාර කියලා දෙන එක අපිට. නැත්නම් සංසාර බය මවන්න යන්නත් එපා, වැඩි කරන්න යන්නත් එපා, හොවා දක්වන්නත් එපා. ඒක තමයි මේ අපාය දර්ශනය කරන්නේ. අපාය පිළිබඳ මිනිස්සු මේ දැන් මේ බත් කාලා ඔය යන පුදියන්නත් බැරි එකට තවත් ගින්දරක් දානවා. ඒක ඕනේ නැහැ. තේරෙන කෙනෙක් මේක කරයි. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ වටිනාකම ගැන ආයේ පිකුණු මලේ තු උඹ අර තියෙන හින්දුව පිකුණු මලේ රුව එමල දනීදෝ මලකේ දුවේ උඹ හැඩරුව බලන්න එපා කියලා යන්න ඕනේ අයත් කොහොමද බලන්නේ. ශාසනයේ ලස්සන තමයි. කිය කියන දෙයක් නෑ ඕකයි. මම කියලා දෙන්න ඕනේ. මම කියලා දෙන එක දැක්කා නම් සක්මන් කරන්න. සක්මන් කරන්න වීර්ය එන්න ඕනේ නේ ප්‍රායෝගික පැත්ත හිට වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම දිනපතා භාවනා කරන හිත සංසුන් වන විටම අකුණ විටම අෂ්ඨාන කර්ණවන්ත එකයික් නිතරම පෙනේ. ඒක ඒක ඇත්තනම් ශීඝ්‍ර වෙමි මේ යම් කිසි තේරුමක් ඇතිද ඥාතමම කියනවා කරු ස්වාමීන් වහන්සේ මම දිනපතා භාවනා කරමින් හිත සංසුන් වෙන විටම ඊටාම කරුණාවන්ත එකයි නිතරම පෙනී මම ඒද ඇත්තක් ඇතිතරම් නැති සීපත් කරමි සී කරමි මේ කිසි යම් කිසි තේරුමක් ඇතිද ඒ කියන්නේ මේක නිමිත්තක් ගන්න දෙයක් තියෙනවා කියලා ඒක ඒක ගැන කරදර වෙන්න එපා කියන එකයි කියන්න තියෙන්නේ. ඒ කවුරු හරි පෙනීමක් හෝ සද්දයක් හෝ වෙනවනම් ඒ පුද්ගලයා පණිවිඩය කියයි අවශ්‍ය වෙලාවට අපිට කරන්න තියෙන්නේ අපි කරගෙන ගිය වැඩේ දැන් මේ වෙලාවේ තියෙන මගේ හිත ආනාපාන නෙවෙයි මේ හිතෙන් දකින්න අවස්ථාව කියලා දැනගන්න එළවන් යන්නත් එපා ආරාධනා කරන්නත් එපා ඒ එන එකන හිත උදෙන් තමයි ඒ අතරමැද ආනාපානේ බලන්න පුළුවන් නම් හොඳට බලන්න ඒ කරුණාවන්ත පුද්ගලයා පේනකොට ආනාපානේ කොහොමද වැටෙන්නේ නොපේනකොට කොහොමද වැටෙන්නේ කියන එක බලන්න. ආනාපානේ හරහා බලන්නේ මේ පුද්ගලයා දිහා. ඒක තියෙනකොට ආනාපානේ කොහොමද නැතිකොට ආනාපානේ කොහොමද? තියෙනකොටද පහසු භාවනා කරන්නේ නැතිකොටද කියලා බලලා පහසු ක්‍රමයේදී ගියා ආනාපානේ ඉදිරියට ගෙනියන්න. ඒ අතරමඟදී පෙන්වන දේවල් වල ඒ ගන්න දෙයක් නැහැ. ඒක නිකන් හීන හීන ලෝකයේ පෙන්වන දේවල් වගේ. ඒකේ ඉතර මහා ලොකු යාදෙන කල්පවතින උත්තර නැහැ. පණිවිඩ නෑ වුණා. ඊයේ දුන දර්ශනයක් මනසට අදසී වෙනවා. එimhe දර්ශනීය අවස්ථාවේදීම ඇතිවි නිරෝධ වූ නමුත් එimhe දැනගැනීම වන්නේ අවිද්‍යාව නිසා මනායතන ධර්මායතන මනෝවිඤ්ඤාණ එක්කීම නිසා නේද? ධර්මායතනට අරමුණු වන එimhe සිද්ධියේ භෞතික රූපයක් අද නැති නිසා ඒ හැඟීමක් පමණක් වන නිසා ඒ නාමයක්ද අතීත නාම රූපේ ඊ අවස්ථාවේදී නිරෝධී වී ඇති බැවින් එසේ දැන ගැනීමට ඒවා තන්පත් වන ස්ථානයක් නැහැ නේද? එසේ තන්පත් වීමක් නොමැතිනම් කුසල අකුසල විපාක වාරයක් ඇතිවන්නේ කෙසේද? මේ පිළිබඳව පැහැදිලි කරන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අවසාන කොටසට අපි ඉතිරි වෙනවා නම් අතීත නාම රූපේ ඒ අවස්ථාවේදී නිරෝධී වී ඇති බැවින් එසේ දැන ගැනීමට ඒවා තැන්පත් වෙන ස්ථානයක් නැහැ නේද? කිසිය තැන්පත් වීමක් නොමැති නම් කුසල ලකුසල විපාක වාරයක් ඇතිවන්නේ කෙසේද? මේ පිළිබඳව පැහැදිලි කර දෙන්නසට කවුරුන් ඉල්ලුවා. ඒ කියන්නේ මේ නාම රූප ධර්ම අනාත්ම නම් ඒ අනාත්ම ධර්මය තුල කර්මේශා කර්මඵලය වැඩ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මේ මතු කරන්නේ. නමුත් ඒක නිදර්ශනයක් කිය တဲ့ කි මේ කොලේ ලියනකොට මේ ප්‍රශ්නේ මේක ලියනකොට මේ වෙච්ච එකක් පිළිබඳ මේ කතා කරන ප්‍රත්‍යක්ෂය වර්තමාන එකක් නෙවෙයි. එතකොට මේ කොලේ ලියමන කුසලයක්ද අකුසලයක්ද නැත්නම් මේ ලියන්න වීම කරදරයක්ද පිනක්ද කියලා බැලුවොත් ඒක එක්කනාගේ mati වෙනස්. මගින් අහුවොත් මම කියන්නේ මූල ධර්ම වගේක් අවබෝධ කරන්නේ ඒක මේ ගලප ගන්න හදනවා මේ විචිකිච්ඡාවට පොර දානවායි කියලා මට මේක බනින්න පුළුවන්. විචිකිච්ඡාවට කොහෙද ඇති මූලධර්ම ඉස්සර කරන ප්‍රත්‍යක්ෂයේ පත්තට දාගෙන කොළොල්ල ලියලියා ඉන්නවා කියලා බනින්න පුළුවන්. එහෙම නැත්නම් කියටහකි නෑ මේ මොන ධර්ම කරුණු නිසා සාකච්ඡාවට හොඳ මාතෘකාවක් සපයනවා කියලා කියනත් උනා. ඒ වගේ යටගිය දෙයක් මතක් වුණත් ඒක හොඳ වුණත් නරක වුණත් ඒකේ අනාත්ම වුණත් ආත්ම වුණත් වර්තමානයේ යමක් තියෙන නිසානේ මේවා ලියන්නේ මේවට පෙර වෙන්නේ. ඒක තමයි ඒකේ විපාක වාරේ. ඒ නිසා සම්මුති ලෝකේ බලනකොට සත්‍ය සංඥාව තියෙනවා. නිත්‍ය සංඥා. පරමාර්ථ ලෝකයෙන් බලනකොට අනිත්‍ය සංඥාව තියෙනවා. නිසා නිත්‍ය සංඥාවෙන් අනිත්‍ය සංඥාට ඕන වෙලාවක මාර්ගෙ. දක්ෂ යෝගාචර ඕනලක මාර්ගෙ. ඒකට නිත්‍ය සංඥාවෙන් ගත්ත තොරතුරු උපමාන සේරම අනිත්‍ය සංඥාවදී නැහැ කියන්නේ. අනිත්‍ය සංඥාවදී නැහැ කියපුවා නිත්‍ය ආය භාවන නැගිටලා පස්සේ එනවා. ඒ නිසා මේ ප්‍රශ්න වලින් කවදාකවත් yaad දෙන්නේ නැහැ. කෙලවරක් කරන්න බෑ. මේ ලෝක දෙකක් ගැට ගන්නවා. පරමාර්ථ ලෝකයයි ප්‍රඥප්ති ලෝකය අතර ගැට ගහලා ඒකට හේතුව ප්‍රඥප්ති ලෝකේ වැඩ කරන්නේ රේඛීය ක්‍රමයකට. linear relationship එක දුවන. පරමාර්ථ ලෝකේ වැඩ කරන්නේ 3 dimension නැත්නම් ඊට වඩා වෙන උපමානයක. ඒ නිසා මේ පරමාර්ථ ලෝකේ කියනවා මේ රේඛීය ක්‍රමයට විස්තර කරන්නත් බෑ රේඛීය විස්තර කරන දේවල් පරමාර්ථ ලෝකයට අදාළත් නැහැ. මේ ලෝක දෙකක් ගැන කතා කරන නිසා මූල ධර්ම පොඩ්ඩක් පැත්තක දීබ්බොත් ලේසි කියන එක නම් මම කියන්නේ. එහෙම නැත්නම් මේවා ගත්තොත් භාවනා කරන වෙලාවේදී හැබැයි ඉතින් ඒක අන්වේ ඥාන වලින් මේවා නැවත සලකා බැලීම සිදු වෙනවා. නමුත් මේවා අතුරු බල වශයෙන් සලකලා ප්‍රධාන බලයට හිතියෝ ගන්න මේ අතුරු බලයේ අසුරු අසුරු ඉන්නවා. හිතියෝ තේනේ ප්‍රධාන බලයට ප්‍රධාන බාධාවක් සිදු වෙනවා. නිසා හොඳින් වඩා හොඳ හම්බුනාට පස්සේ හොඳ අමතක කරන්න වඩා හොඳට යන්න. ප්‍රත්‍යක්ෂයට යන්න මේ කියන අනුමාන ඥාන වලට දැන දෙන්න බා ප්‍රත්‍යක්ෂේ සාපේක්ෂයි. ප්‍රත්‍යක්ෂ නැති තැනක නම් මේවා අපි පොළොදන් වශයෙන් පැත්තකට ඉගෙන ගන්න කමක් නැහැ. ඒ නිසා මේ ලෝක දෙකක තියෙන දේවල් හරි අමාරුයි මේ තර්කීය ක්‍රමයකට නැත්නම් ශාස්ත්‍රීය ක්‍රමයකට විස්තර කර දෙන්න අමාරුයි. ඒකේ ඉඳා ඉඳලම සර්වචනාංශයට ආපු චෝදනාවක් තමයි පරික සර්වචනාංශය කියනවා අත්තාන මේවකටම ප්‍රතිජග්ගීන් වාදයේ කියලා නිවාරේ කියලා Taman තමයි Taman වැදගත් කෙනා ඒ නිසා Taman වග බලන්න. අනිත් තැන කියනවා ආත්මය කියලා එකක් නැහැ. පිටින් තර්ක කරනවා එක තැනක බුදුහාමුදුරුවක් නැතිනවා කියනවා එක තැනක නැහැ කියලා කියනවා. ඉතින් බබාගේ භාෂාවෙන් කතා කරනකොට බබාලට තියෙනවා කියලා. ජීවනයේ පරමාර්ථ පැත්තෙන් බලනකොට කියනවා තියෙනවා කියලා බැලුවේ නැති කරලා බලන්න ඕන නිසා තමයි මේ නැති වුණාට පස්සේ ඒක අදාළ නැහැ. ඉතින් මේ දෙක තේරුම් ගන්න බැරි වෙච්චාම අර කාල සර්පයා මිහිර මහා මිහිර පර්වතය වතින් ඇවිදිනකොට ඒ පර්වත පාදයේ රවුමට හා සමාන දිගයිලු කාල සර්පයා. පොඩ්ඩක් කොට නිසා කැවිතිනකොට ඌට පේනවලු ඉස්සරහින් වලිගයක් යනවා. ඌ එල්ලම නොලු වලිගය ගන්න. හැබැයි ඌගෙම වලිගේ පේන්නේ. ওই තියෙන එක ප්‍රැක්ටිස් එකයි යනකොට අර කාලදාපය මේරු වර්ගයේ වැඩි ඇවිදිනවා වගේ එල්ලෝම මේ ඉස්සරහින් යනවා යන්නේ යන්නේ එකත් ඇති. කද්දාකත් එක නේ. මිරිඟුපස්සේ ලෝණ මිනිහ වතුර කියලා හිතාගෙන කොච්චර දිවත් මිරිඟුවට අඟලකින්වත් ලඟ වෙන්නේ. දුර තරම් වේගෙන් මිරිඟුව ඉස්සරහට. නමුත්තර පීපාසිත දූෂිත වික්ෂිප්ත හිතට පේන්නේ මේ දඟලලා ගියොත් වතුරක් හම්බෙන්නේ නැත්නම් වතුරක් නෙවෙයි දැන් තියෙන ගිනියමක්. ඉතින් හා මේ දෙක අතර අද ඔය ශාස්ත්‍රීය ලෝකේ පුදුම හිරවිල්ලක හිර වෙලා තියෙන්නේ අපි කියන පොතේ ගුරාලා කියලා. ඒක හැමදම පොත් කියනවා. හැමදම මූල ධර්ම එකතු කරන PhD දෙනවා ඩබල් ડોක්ටර්ස්ලා කරගන්නවා. හැබැයි හිතපු තැනමයි ඉතින් අත්පන් ඉගෙන ගන්න කාලේ මට කිව්වේ මේ BS කියලා කියන්නේ bullshit කියලා. MS කියලා කියන්නේ more shit. PhD කියලා කියන්නේ pile deep and high කියලා. ඉන්නේ ඉන්නේ එක තියෙනවා මිසක දුකේ ගැලවර වීමක් කියලා දෙයක් නැහැ. ඒකද කරන්නේ තියෙන ඔක්කොම පැත්තක දාලා භාවනා කරා. විශේෂයෙන්ම ගලවලා කෝට් එක බිම තියන්න. එතන මේ තියරි කියන එක දැනුම ඒ වෙලාවට අයින් කරන්න. අයින් කළ නැතුව මේක කරන්න. ඉතින් මේක ඇත්තටම මේ මෙවැනි ප්‍රශ්න වලින් වෙහිලා වැඩ කෙනෙක් නැහැ. මම තැනාට මේ දෙක තියෙනවා ප්‍රශ්නේ. මූල ධර්ම ඇවිල්ලා හේතු වෙනවා භාවනා පොඩ්ඩක් එනකොටම. නමුත් මතක තියාගන්න හොඳයි වඩා හොඳයි අතරදී වඩා හොඳ තියේදී හොඳ පාවා දෙන්න. නැත්තම් යන්න. දැන් අපි බය විනාඩි 45ක් ගත කරලා තියෙනවා දැන් ලිඛිත ප්‍රශ්න අමාරයි. ඉතින් අද දවසේ වැඩ කටයුතු නිමා කරන්න කලින් වෙන කාට හරි සබාවෙන් මතු කරන ප්‍රශ්නෝ ප්‍රකාශන තියෙනවනම් විනාඩි 15 වගේ කාලයක් තියෙනවා. නැත්නම් වෙන ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා කරේ නැත්නම් අපි දවසේකට කලින් නිමාව සටහන් කරමින් දෙවියන් ඥාතියෙ පින්දීම සඳහා කාලය ගන්න කියලා මම කියනවා. සම්මාසය අවසාන වශයෙන් බුවන්සේ සම්පූර්ණ ඒකෙන් බැරිද? කියන්නේ සෑම භාෂාවකම සෑම වචනවලම තේරුම් කීපයක් තියෙනවා. ඉතින් ඒක අපි වටහාගන්න සීමිත මේ හැම වචනයකම ගම්ම්‍ය වෙනදී සීමිතයි. ඒකේ විවිධ අර්ථ ඡායාවන් තියෙනවා. ඒ නිසා ඒ තුලින් සාහිත්‍ය ඕන තරම් ගොඩනගෙනවා. ඒක බෞද්ධෝපේක්ෂයකට දාලා කැලි ටිකක් දැම්මම පස්සේ කරපන්න කරපවන්නේ ඒකේ ලස්සන ලස්සන රටාවක්. කිනුවරක් නැහැ. ඒ නිසා භාෂාව කියලා කියන්නේ පරමාර්ථයට යෑමේදී තදබල විලංගුවක්. යන්නම බෑ පරමාර්ථයට භාෂාවෙන් යන්න බෑ. භාෂාව නැතුව යන්න. භාෂාව නැතුව අපි මේ කතා කරන්න බෑ. මේ නිසා භාෂාව මේක මෙතෙන් යනකම් භාෂාව කියලා ඒක අතාරින්න ඕන. අපි කියනවා රොකට් එක ලොන්ච් කරනකොට ඒ ලොන්ච් රොකට් එක හැතැම් 6ක් ගියාට පස්සේ ඒක හලන්න ඕන. ඒක විශාල බරක් විශාල තීන්දුවක් පාන දානවා. ඒක ගිහින් ඒක යවන්නේ ඒක නිසා මොහොතක් දිහාට යවලා ඒක හලනවා. ආයෙවලා ඊට පස්සේ ගිහිල්ලා අවශ්‍ය ග්‍රහලෝක ළඟට ගියාට පස්සේ ප්‍රධාන මව්යානේ අර ෂට්ලක වෙන් වෙනවා. ඊට පස්සේ ඒක විතරයි බහින්. ඒක මුළු ගමනෙන් යන ගමන 100%ක්වත් නැහැ. ඉතින් අදාළ තැන ඒ දේ හැදුවේ නැත්නම් ඒක මුළු ගමනට බාධායි. ඒක නිසා රොකට් එක පිටත් වෙන වෙලාවේදී සියල්ලම හොඳයි තමයි. නමුත් වඩා හොඳ කැලේ තියන අර හොඳ කැලේ හැලුවේ නැත්නම් ගමනක් නැහැ. ඊට පස්සේ එහා පැත්තට ගියාට පස්සේ ඒකට හැලුවේ නැත්තම් අනේ මගේ මේ මෛත්‍රික මෙච්චර දුර ගමනට ගියේ කනම් එයා කියන්න ඕන කියන ලෝක අහනමිටි කතාවෙන් තමයි කියලා දෙන්නේ. ඉතින් අහනමිටි බිම තියන්න බැරි නම් ඉතින් ඒක කාගවත් දෝෂයක් නෙමෙයි. දැන් හැම වෙලාවෙම හොඳින් වඩා හොඳ වෙන් කරගෙන වඩා හොඳින් නාමයේ හොඳ වෙන් කරා. ඊට පස්සේ එතෙන්දි කියලා පස්සේ අද හොඳ දේ වඩා හොඳයි කියපු දෙයට වඩා හොඳ දෙයක් හම්බ වෙනවා. ඒසොර මේක හොඳයි අරක වඩා හොඳ එකක් අතාරින්න. මෙන්න මේ හලහලා හලහලා යමක් තමයි මේකේ තියෙන්නේ. ඒක සර්වඥාන් සඳහන් කරලා තියෙන්නේ උරුගේ හැවහලින්නාසය, හවන්නාසය කියලා. උරුගේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේ හැව හැලුවේ නැත්නම් සතාගේ වර්ධනයක් පේන්නේ නැහැ. නමුත් හලපු හැවදියා කවදාක සර්පෙක් හැරලා බලන්නේ නැහැ කියලා කියනවා. අපි එමෙ නෙවෙයි හලලා ආයෙ ඒක දිහා බල බල ඉන්නේ. ඒකයි අපිට වෙලා තියෙන නිසා ඒක හලහලා හලහලා යන දැන් ඔය ඩිටිසනින් නැත්නම් පොකට් එක වැඩ කරන පිටිපස්සට වේග ධාරාවක් තල්ලු කිරීමෙන් ඉස්සරහට ගමනක් ගන්න ඉන්නේ. ජෙට් එන්ජින් එක කරන විශාල ධාරාවක් පස්සට තල්ලු කරලා ඉස්සරහට ගන්න. ඉතින් අර විශාල ප්‍රමාණයක් අත්හැරලා තමයි ඉදිරියට යන්නේ. ඒක නිසා ඒ අතරපදී ඥාන සාන්ත සලකා බැලීමට කියන්නේ මේ ගහිත හිත කියලා. දාහනේ දීලා දීපු දාණයෙන් කියනවා අම්මේ මං අර ඉන්දියාප්පන් දාන දුන්නා මට ලබන ආත්ම බුරියානි ලැබේවා කියලා ඔන්න ඒක අල්ලගන්න. දන්නේ නැහැ මේ ඉන්දියාප්පන් වලට බුරියානි ගන්නකොට වෙලා තියෙන්නේ කියලා. ඒත් ඒක අල්ල. ඊට පස්සේ ඔන්න සිල් සමාදන් වුණාට පස්සේ කියනවා අනික් කට්ටිය අපේ ගෙදර කිසි කෙනෙක් සිල් ලකින්න මම විතරයි සිල් ලකින්නේ. අනේ ඒගොල්ලෝ හරි ගෞතුයි මම හරි හොඳයි කරන්නේ කියලා ඊට පස්සේ ඒක අල්ල. ඒ වහන හරි කියලා බැරිලා ප්‍රථම ඥාන ද්විතිය ඥාන කවුත් අල්ලපු ගෙදර බුදියන්න දෙන්නේ නැහැ. කොයි වෙලාවට තට්ටු කළා කියනවා මට එක හම්බුණා, මට දෙක හම්බුණා. ඉතින් ඒක අල්ලගන්න. මේක වාගේ වැඩක්. ඉතින් බුදුන් කියන්නේ තමයි ඇති. නමුත් මේක යනකොට යනකොට තේරෙයි අතහැරපු ධර්මන තමයි ඉතිරි ගමනක් තියෙන්නේ කියලා. ඉතින් ඒක නිකන් ඇත්තටම මේ සූදු කෙලිනා වගේ වැඩක් තියෙනවා. ඒ අන්තිමට ඒක විනෝදාංශ තේරෙන පටන් ගන්නවා මේ මොනවාද මේ කාල්මල්ල යකඩ මල්ලට ගුල්ලෝ ගැවුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා කියනවා. පහන ඉදිරියට යනකොට යනකොට දෙනවා මොනවද අපි දුන්නයි කියලා කියන දෙයක් තියෙන ඒවා නිකන් බොරි නිකන් සෙල්ලම් බඩු ටිකක් විතරයි. පුළුවන් නම් කාය ජීවිත නිර්පේක්ෂ බව අපේක්ෂ බව තතර. මම මාගේ හැඟීමත් තතර. සංඥා මාර්ගිකේ තතරපන් කියලා කියනකොට අනේ බුදුහාමුදුරුවෝ මේ කියලා දුන්නේ දානීය මාර්ගයෙන් අපට. දස දාන වස්තු මාර්ගයෙන් කියලා අන්තිම අතහරින්න වෙන්නේ මොකද්ද? මෙතෙක් ගෙනම් තමන්ගේ ප්‍රිය අදහස්, රුචි අරුචිකා, පෞරුෂත්වය තණ්හා මාන දිට්ඨි. ඇත්තම එක අතාරින්න කියලා ධර්ම ද්‍රව්‍යයක්වත් නැහැ. නමුත් බැඳිලා තියෙන හැටි දිහා බලනකොට පුදුම වරබැඳකින් බැඳෙනවා. ඉතින් මේ මේ කියන්නේ ඉදන් නිසා ඉදන් පජහත කියන ධර්මය තමයි ඔය සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරන්නේ මේ හේතුවල මේ අතාරපා. මේ හේතුවල මේක අතාරපා. එකින් එකකින් අතාරගෙන යනකොට පුදුමාකාර සියුම් භාගයට පත් වෙන නිසා භාෂාව යම් තැනකට ගෙනියනවා. එනිතර පස්සේ අපි දන්නවා ඒකේ සීමාව මෙතන ඉන්නහට ඇත්තට ගංගු ගන්න එක අතහැරලා තමයි ඒක අතහැරලා පන්නේ. ඒක තමයි අර රීටිපැණීමේ තරගේ අවසාන බිම පයින්නකොට උඩටම එනකන් රිට්ටේ ආධාරයෙන් ගිහලා රිට්ට විසිකරන්න එපා. රිට්ට විසිකිරු නැත්තම් බාරකේ වදිනවනේ පෙර පෙරදිනවනේ ඒක රිට්ට විසිකිරීමෙන් තමයි උඩට ගැම්ම ගන්න. එතෙන්දි හරිම තන අතහැරීමයි, එතෙන්ට යනකන් අතහ නොහැර සිටීමයි ඔක්කොම ඥානීය ප්‍රශ්න. ඇහුන්නේ පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ ප්‍රඥා විමුක්තිය නතරලා. කෙතගෙන යන දිතයි. ඒකත් අතාරින බුදුජානක කියලා කියනවා ධම්මෝ විෝවික්ක වේ පහතබ්බා පගේව අධම්මෝ. මහන්නේ මේ උඹලා ඉගෙන ගන්න ධර්මයක් උඹලා දවසට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවක්? දැන් අපි දන්න ධර්මය නම් කවදාකවත් අතාරින්න ඒක මොකද මොකද්ද බදාගත්තා වගේ නේ අල්ලලා කියන්නේ ඒකත් අත්හරින්නේ ධර්මයේ උනත් පොඩිලාමිට කියලා කියන්නේ ඒ පොයන්ට් නැගෙනහිරින් කියලා ඔව් නමුත් හය පන්තියට යනකොට කියනවා මේ ඉර මේක නෑ මේ නැගෙනහිරින් එක පොයන්ට් එකක් මේ පොළොව යන්නේ සූර්යාවට කියලා ඔව් ඒකත් ප්‍රඥාවෙන් පස්සේ කියන්නේ ගත්තා ඒක නිසා අපි මේ පරමාර්ථ සත්‍යයට යන්නේ මේ සම්මුති සත්‍ය ගොරෝසු දේවල් සියුම් දෙයක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන ප්‍රතිස්ථාපනය කරන යන්නේ. ඒක නිසා මේ ලෝකේ මේ අපිට මේ උගන්වන ඇත්තටම දැන් අද භෞතික විද්‍යාව හොඳටම තදබල උග්‍ර තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මොකද අපි රසායන විද්‍යාව භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට ආවර්තිතා වගුවක දාලා මේක හයිඩ්‍රජන් මේක හීලියම් කියලා කොටු ඇතුලේ දාන ඉගන්නේ. දැන් කොටු කරන්න බෑ. හයිඩ්‍රජන් මොන වෙලාවක හීලියම් වෙන්න පුළුවන්. හීලියම් හයිඩ්‍රජන් වෙන්න පුළුවන් විශේෂයෙන්ම බර්ලෝ හොල්ට යන්න ගියාම නිතරම මේ වගේ ඉලෙක්ට්‍රෝන පිට වෙනකොට ඒවා රේඩියෝ ඇක්ටිව් ඒක එක කොටුවක දාන්න යනවා කොටු හතරක් පහක් දාන්න. දැන් බලන්න ගියාම මේ එකම දෙයක්වත් ස්ථිර කොටුවක තියන්න බෑ මේවා එකිනෙක මාරුයි. අන්තිමට ගියාට පස්සේ උන්දලට වෙලා තියෙන දැන් භෞතික විද්‍යාව රසායන විද්‍යාව වෙන් කරන්න බෑ. ජීව විද්‍යාවත් එක වෙන් කරන්නත් බෑ. ඉතින් සකති සදාන ඩිපන්ඩ් සදාන කරගෙන ගියාද සංකේත ගන්න වෙනවා මේ සියල්ලකම හැබැයි සමානකමක් තියෙනවා සියල්ල වෙනස් වෙන සුළු. භෞතික විද්‍යාවත් වෙනස් වෙන සුළුයි රසායන විද්‍යාවත් වෙනස් වෙන සුළුයි ඉස්ලිචි භෞතික විද්‍යාව වෙනම ශේෂ්ඨ භෞතික රසායන විද්‍යාව. නමුත් මේක කවදාවත් පන්ති වන්නන්නේ අස්සරක් සම්මාස දැන් ඔය ඔය දැන් කියපු විඥානයේ ප්‍රඥාවත් අතරිනවා කියන එක මම තව පැත්තකින් දකිනවා. දැන් අපි ඉස්සෙල්ලා උදේ ඉඳන් අහපු ධර්ම දේශනාවේ රූපයක් දිහා අපි බලනකොට අපි රූපය බලනවා කියන විදිහට අපි දියුණු මනසකින් නෙවෙයි නම් ගොඩක් දියුණු මනසකින් නෙවෙයි නම් රූපේ නිසා මම කියන දේ අපි ඇති කරගන්නවා. මම රූපය දකිනවා කියන එක, ඒ කියන්නේ දැකීම දැකීම මාත්‍රයෙන් පමණක් නවතින්නේ නැත්නම් ඒ දැකීම තුලින් අපේ අපේ ඉමීඩියට් එක වේගයකින් ඇති වෙන මම රූපය දකිනවා. එතකොට රූපය නිසා මම වෙනවා. එහෙම නැත්නම් තාත්විකයක් තියෙනවා මම රූපය දකිනවා. කියන්නේ රූපය තුලින් මම ඇතිවෙනවා මම නිසා රූපය ඇතිවෙනවා. හට ගන්නවා කියන ඔය දෙකක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ කෙටි වශයෙන් පැහැදිලි කරා උදේ. දැන් ඒ දේ සිද්ධ වෙනකොට දැන් අපි ප්‍රඥාව කියලා ගන්න එක අපි ওই දේම එක අවස්ථාවක කරන අරව අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන ගිහින් මම ප්‍රඥාව වෙමි. දැන් Hindu ආගමේ කියන I am God, I am with God. බ්‍රාහ්මණ එකට මම එකතු වුණා. ඉතින් මම ප්‍රඥාව වෙමි. ප්‍රඥාව තුලින් මම පහළ වෙමි. කියන තත්ත්වයට යනවා. ඉතින් එතන ඒකත් අතරින්නේ තත්ත්වයට ආවට පස්සේ එතනින් ඒ විදිහේ දැකීමකුත් මම දකින්න සාමිවාස. ඒ කියන්නේ දුටුගේ දුටුගේ මතින් අතර කරනවා කියන දේ තුලින් ඔක අර්ධිකයට සක්ෂිප්ණය කරලා බලන්න පුළුවන්. ප්‍රඥාව හේතු කරගෙන හෝ තණ්හාමාන දිටි ඇති වෙනවා නම් ඒ ප්‍රඥාව අකාරයි. එහෙමක නෙවෙයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ නිවනේදී නිවන සියල්ලෙන් අනාලම්බිකයි. really නිර්මිත වූ තත්ත්වයක්. ඒක මේ භාෂා ශාස්ත්‍රයේ කොහොමඩක්වත් වර්ණ ගන්න බෑ අනිර්වචනීයයි ineffable. ඒ නිසා අපිට කිය හැකි. මෙන්න මේ අනිර්වචන කරනකට යන්නේ කියලා ඒක කියන්නේ වචනේ තමයි. මොකද මහත්තයා අවස්ථිතින් නාම රූප කියලා දැනකොට විඥානයේ නාම පැත්තනේ ඇතෙන්නේ නාමාන්ත රූපාන්ත කියන විඥානයේ මාධ්‍ය වෙන හැටි සංඥාස්පෑසිට ඒක ඇත්තටම ගැඹුරු ප්‍රශ්නයක් ඒක අපි අමාරු විස්තර කරන්න ඔය කියන නාමේ විඥානේ නෑ කියලා තමයි ගන්නෙ විඥානේ විශීකරණ ඇති කරන නාම රූපයේ නාමයේ තුල විඥානේ නෑ වෙලෙක විඥානේ ඇතිකම ප්‍රක්ෂේපණයක් විතරයි ඒ විඥා ඒක හේතු කරන ආය විඥානේ ප්‍රතිස්ථාපනය මේ දෙන්න අතර තියෙන ගමන තේරුම් ගන්නකොට මිනිස්සයා rahat වෙනවා කියලා තමයි කියන්නේ. මේ ඔය ඉන්න මිනිහට මඳුරන්න බෑ. ඉඳ ගන්නකොට ඒ මාසෙ තැඹිලා යනවා. අවබෝධ කරන එකනාගේ අවබෝධය තුලින් තමයි මේ ගැම්ම ගැප් එක එන්නේ. ඒක නිසා කියනවා විඥානයේ විඥානයේ විසින් ඇති කරන නාම රූපයේ නාමයේ තුල විඥානේ නැහැ කියන කියනවා. අපි කණ්ණාඩියකින් මුණ දිහා බැලුවාම එහා පැත්තේ වෙන රූපෙට පණ තියෙනවනේ. අපි ඇස් ගන්නකොට ඒකත් ඇස් ගන්න. නමුත් අපි හොඳටම දන්නවා මේ ඔක්කොම ලකුණු තුන එතන පණ නැහැ කියලා. ඒක පිළිඹුවක්. ඒක මේ මේ නිදර්ශනයක්. ඒ නිසා විඥානයේ විචින් ඇති කරන නාම රූපයේ නාමයේ තුල විඥානේ නැහැ. ඒ තව පැත්තකින් කියනවා මේ ඇහැට මුළු ලෝකෙම දේවල් දකින්න පුළුවන් වුණාට ඇහැට ඇහැ දකින්න කවදාකවත් බෑ. ඒකට අපිට සුභා සෞන්දර්ය ලෝකේ අපිට දැක ගන්නට බෑනේ. ඒ නිසා ඒ බලන්නේ කැඩපතට ඉදීලයි කියලා. කැඩපතක් නැතුව සුභා සෞන්දර්යය ඇහැ බලන්න බෑ. සුභා අලංකාරයේ රූපේ Tamanට දැක ගන්නට බෑනේ. ඒ නිසා මට මතක නැහැ බලන්නේ කැඩපතට ඉදීලා. කැඩපතේ පේන එකේ ඇහැ නෙවෙයි පේන්නේ. ඇහි පිළිබිඹුවක්. හැබැයි අපි ඇහැ කියලා දැනගෙන තියෙන්නේ මේ පිළිබිඹුව තමයි මෙතෙක්. අපි දැකලා තියෙන අනුන්ගේ අත්දැකලා තියෙන ඒකෙන් අපි දන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇහැ දකින්න බෑ. නමුත් අපි ඒක කණ්ණාඩියෙන් දැකලා කියන මේ ඇහැ කියලා. අන්ත ඒ ඇහැ නිරූපණයක් පිළිබිඹුවක් විතරයි. නිසා විඥාණයට කවදාද විඥාණය දැක ගන්න බෑ. නිසා විඥාණයට විඥාණය ප්‍රසූත කරන්න බෑ. විඥාණයෙන් ප්‍රසූත කරන දේ තුළ විඥාණය තියෙන්න බෑ. ඒක ඒ දේ තමයි ඔය මහා ඥාන සූත්‍රයේ සරුවෙන් සඳහන් කරන්නේ ඒක දකින්නකොට ඒ පුද්ගලයා ඒ අවබෝධය තුළින් පුද්ගලයා පරිණාමයටපත් වෙලයි අවබෝධය සිද්ධ වෙන්නේ ඒක වචනයට දාන්න බෑ දානකොට ඒ මිනිස්සයා පරිණාමයටපත් වෙලා ඉවරයි. ඒ කොතර කෙරුවක්වත් ඒ ප්‍රතිසංගිය තමයි හැම චිත්තක්ෂණයෙම වෙන්නේ. ඔය කියන්නේ මේ ජීවිතෙන් කිලීගාවට යන එකනේ. ඒක අත්දකින්න බැරි නිසා විපස්සනාදී මේ චිත්තක්ෂණය ඇති වෙන ක්ෂණික මරණය සහ ක්ෂණික උප්පත්තිය ඇති කරගන්න. ඒ ඇති කරන එක බැලුවත් විඥාන විසින් ඇති කරන ප්‍රක්ෂේපණය තමයි නාම රූප කියලා. කියන්නේ මේ නාම රූප වල තියෙන නාමයේ විඥානේ නෑ. ඔය කියන එක බැලුවත් ඒක ඔක්කොම වෙනවා. ඒක විශාල වශයෙන් කරලා බලනකොට ඉතින් ඒක මේ ඉස්සලා ලෝකේ බහන්නේ කිකිලිද විත්තරද කියලා අහන්න කතාව තමයි තියෙන්නේ. විත්තරක් කියලා ලෝකේ බහලා එකකින් කිකිලියක් පහන නැත්නම් කිකිලි ඉස්සර බහලා කිකිලි විත්තර දැම්මද කියලා අහන්නේ මොකේ? ඒ ඒව සාමාන්‍ය තර්කයට ලං කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. සාධාරණ විඥාන ප්‍රකාශය. ඒව ඇත්තටම ඇති වෙනවා කියන්න බෑ ඒව මායාවක්. රූප කියනත් මායාව, වේදනා කියනත් මායාව, සංඥා විඥාන සංස්කරණය ඇති කරන මායාකාරය මායාවක්. මායාකාරය විඥානති. මේව ඇත්තටම ඇති කියලා ගත්තොත් ඒ මායාකාරයට හසුක දුන්නා. අපි කියන්තුරු හැබ්බන්දු කාලේ එහෙම නැත්නම් මේ ඇහැට ඇහැට වලි වැලි ගහන මිනිස්සු ඒ නිසා විඥානයේ විකාර තමයි විඥාන විශ්ින් ඇති කරන ප්‍රක්ෂේපණ තමයි රූප වේදනා සංඥා සංස්කාර ඒක නිසා ඒක මේ විඥානයේ කියන tire නැතුව මෙවුවා රදින්න තනක් නැහැ. ඔක්කොගම එහෙම ඇති දෙයක් නෙවෙයි තියෙන්නේ ඇති බවට පෙන්වන ගතියක්. පවාපෑමක් පිළිඹුවක් තියෙන්නේ. ඉතින් මේ පිළිඹුව දැක ගන්න බැරි කම නැත්තම් පිළිඹුව පිළිඹුව වශයෙන් දන්නේ නැති නිසා තමයි අපි නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ. සර්වකන්සේ දැක්කම මේක අනිත්‍ය සංඥාවෙන් බලන්න, අසුභ සංඥාවෙන් බලන්න, දුක්ඛ සංඥාවෙන් බලන්න, අනාත්ම සංඥාවෙන් බලන්න කියලා. ඒකෙත් මේ හිතල බැලුවට හරියන්නේ ඒ විදිහට ඉඳලා ආස්වාස දිහා බලලා සක්මන දිහා බලලා ඉඳලා වැඩ දිහා බලනකොට ටික ටික ටික ටික ඒක මේ මොහොදු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේකට දක්වන ඒ විඥානේ එක කෘත්‍යයක් පමණයි. විඥානේ මායාකාරී ස්වરૂපේ වෙනස් කෘත්‍යයක්. වෙන්කල දක්වන දේවල් ප්‍රසූත කරන්නේ විඥානේම තමයි. නිසා එක එක විඥාන කියන එක එක වචනයකට අඩු කරන්න බෑ එක කෘත්‍යයකට අඩු කරන්න බෑ බහු බහු බහු කාර්ය වැඩපිළි. ඒක නේක. එහෙම නැතුව අපිටත් බෑ ඒක තිබුණාට එකකින් කෙලවර කරන්නත් බෑ. දැන් අපි මම මේ තද වෙලා ඉන්නේ වෙලාව ගිහින්. ඒ නිසා අපිට එකමාරට අවිල තියෙන නිසා මම හිතන ප්‍රශ්න නැහැ කියලා මම ප්‍රකල්පනය කරන වාසිය. ඒක තේරලා අපි දවසේ කටයුතු නිම කිරීමක් වශයෙන් අපි නම් විවිපදිනමින් අපිට පණිඩියක් ලැබිලා තියෙනවා. අද දින මේ භාවනා වැඩසටහන දරත්වීමට අවශ්‍ය පාස්කම් සපයීමේදී සහභාගී වූ සඳහා ගිලම්පස් සපයා දීමට දායකත්වය ලබා දුන් නාන්‍ය විජයරත්න මැතිණිහා MD අරිදාස් මහතාගේ පෙබ්‍රුවරි මාසයේදී උපන්දින වෙනුවෙන් නැසී ගිය MLB ගිමා රහන් මැතිණිය පිටිගස්සේ ලාක්ෂ්මාත්මා මේරි කුලිහාමි හතුරුසිංහ මැතිණිය දොළමුල්ලගේ දසිරිස් ජීරත්න මහතා ඡායල්ගේ ලීලා සමනාවති විජයරත්න මැතිණියතු සියලුනසිගේ ඥාති විතු මිතුරන් සහ පින් බලාපොරොත්තු අපාත රැඳී සිටින සියලු දෙනාට මේ පින් ලබාගෙන සුගතගාමි වේවා සුගතිගාමි වේවා එවැගේම ස්වාමීන් වහන්සේලා වැඩම කිරීම සඳහා ප්‍රවාහන වේදන් වශයෙන් මිගස්පේ දොන් අමරදා ආදිදාස නානි විජයරත්න මැතිණිය පෙබරමාසි පෙබරන් මාසයේ යෙදෙන උපන්දිනයේ විතර වෙන මේ නිසා මේ පිණෙන් නිරෝගී බව ලැබීවා කියලා ප්‍රාර්ථනා විශේෂ පින් අනුමෝදන් කිරීමක් වශයෙන් අදින DVD නොමිලේද දාරීම වෙනුවෙන් නලින් මිටිගස්පේ මහතා විසින් සියලු ඥාතීන් කරන් නිවන අවබෝධ කරගෙන ඉන හේතු වේවා ප්‍රාර්ථනා. ඉතින් මේ විදිහට අපිට පෙනී පෙනී උදව් කරන සියලු සත්පුරුෂ මණ්ඩලවට අපි දවස පුරා රැස් කර ගන්නා ලදී කුසලය සාදර සිතින් මුදිතා හිතින් පවරනවා. සියලු දෙනාම සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපේ පින් කැමති නම් සඳහන් කළා වූ නොකළා වූද යම්තාක් ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාම පින් අනුමෝදන් වෙලා පිරිසේ ඉඳගෙන සාදු කියන්නාසේ සාදු කියලා සතුටක් වේවා අපාපටත් මේ පිළිකසේ හේතු වීමෙන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණ වැඩ වදාළේ සාන්ත සුන්දර සිඹන සුඛ ප්‍රතිපදාවෙන් ත්‍රිපා විඥානේ සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. මේ අදාසින් අපි සම්ප්‍රදාන කූලව ගාථා සජ්ජායනා කිරීමේ දවසේ වැඩ පිළිවෙල නිමා සටහන් ඉත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති ආකාශත්ථාච බුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථාච බුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාච බුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාල සමාදෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපායපත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපායපත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච යතෝ නිබ්බාන සම්පatti යමිනාති සමිජ්ජතු Thank you. Sure.